හොඳයි එහෙනම් සාවධානව අහන්න. මේකට හැම මාසිකම වාග්ගේ මේ පංචස්කන්ධයේ යථාර්ථය පෙන්වන්න කරන ක්‍රම ලබන දේශනා මාලාවක් ඉදිරිපත් කරන කැමිනෙමු. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහේ එක එක ස්කන්ධයක් පිළිබඳව ඒ ස්කන්ධ කියන්නේ මොනවද? ඒ සම්මුදේ මොකක්ද? ඒ නිරෝධේ වගේ නිරෝධ ගාමී කටපදාව යන්නේ කියන්නේ මොකටද? ඒක එක ස්කන්ධයක් පිළිබඳව තියෙන ආස්වාදයේ ආදී මේ සානිස්සරණේ කුමක්ද කියන කරුණවලයි මේ දේශනා ඉදිරිපත් කරන්නේ ලබන්නේ. අද මේ ගියපරි දෙලපු දේශනාවට අනුබද්ධ වන ආකාරයේ පංචස්කන්ධය මල්ලා කරන දේශනාවක් මේ හැම දිනකටම ප්‍රයෝජනවත් ගත හැකි වන ආකාරයේ දේශනාවක් ඉදිරිපත් කිරීමටයි අප අදහස් කරන්නේ. මේ දේශනාව ඉතාමත්ම ගැඹුරු අර්ථයක් තියෙන දේශනාවක්. එහි තියෙන ගැඹුරු භාවය අත්දකින්නට පුළුවන් කෙනෙකුට පමණයි වැටෙන්නේ. නමුත් ඉතාම සරල කරුණු ටිකක් අපි ඉඳලා කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ කරුණ ඉතාම සරලයි අධ්‍යක්ෂණ ලැබුවට පස්සේ ඒක තියෙන ගැඹුරත්වයේ ගැඹුරු භාවය අවබෝධ වන. මේ තේරුම් ගන්න ප්‍රධාන කාරණාවක් තියෙනවා මේ නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් අනවශ්‍ය ලක්ෂණ අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුයි කියන කරුණ. මම කියලා කෙනෙක් මගේ කියලා කෙනෙක් ආත්මයක් කියලා දෙයක් මේ පංචස්කන්ධ ලෝකයේ තුල නැහැ මේ සියල්ලම අනාත්මයි මේ අනාත්ම ලක්ෂණය පැහැදිලිවම භවනා කරන අධ්‍යක්ෂණ තුළින් තමයි යටත් පිළිසෙන් සෝවාන් මාර්ග ඵලය පවා ලබන්නේ මේ ලියන මාර්ග ඵල සෑම එකක්ම ලැබීමට අනාත්ම ලක්ෂණය ගැන ඉතාම පැහැදිලි අවබෝධයක් ඒ වගේම ප්‍රත්‍යක්ෂ වශයෙන් අධ්‍යක්ෂණයක් සෑම කෙනෙක් විසින්ම ලැබිය යුතුයි රහත් ඵලයේ අනාත්ම ලක්ෂණය දැකීම තුළින් අනත්ත සංඥා වික්‍රේ දුක්ඛනෝ අනත්ත සංඥා සංඝාති අනත්ත සංඥා වික්‍රේ දුක්ඛනෝ අස්මිමාන සමුද්ධා සම්පාපනාන් කියන එක නිසා දක්වලා තියෙන රහත් වෙනකොට මේ මම කියලා කෙනෙක් සිටී කියන හැඟීම කියන්නේ අස්මිමානේ මේ අස්මිමානේ සම්පූර්ණ නිරුද්ධවන්නේ අනාත්ම ලක්ෂණය හරියට පැහැදිලි සද්දකින් තියෙනවා ඒක නිසා සෑම බෞද්ධ කිසිම නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනෙක් කිසිම මේ පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් නැති බව, සත්‍යයක් පුද්ගලයක් නැති බව, මේක අනාත්ම බව ඉතා පැහැදිලිව තේරුම් ගන්න භාවනාවෙන් අත්දකින්නට ඕන ඒ අනාත්ම ස්වභාවය. එතකොට මේ ධර්මයේ ගැන අවබෝධයක් තිබෙන නිසා තේරුම් ගන්නට පුළුවන් පංචස්කන්ධය කියන්නේ මොනවද කියලා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. නමුත් මේ පංචස්කන්ධ ධර්මයන් නිරන්තරයෙන්ම සමාගයේ සංකාණය තුළ ක්‍රියාත්මක වීමක් හැර මෙතන සත්‍ය පුද්ගලෙක් නැහැ කියන කරුණ සමහර විට අවබෝධ නොවී තිබෙන්නට පුළුවන්. අපි කවර කරුණක් කළත් කුසලයක් කළත් අකුසලයක් කළත් කුසලයක් අකුසලයක් නොවන වෙනස් කර්තව්‍යයකින් දීපිතියත් නිරන්තරයෙන් ඇති වෙති නැති නැති කියන්නේ මේ පංචස්කන්ධ ධර්මය. දැන් උදාහරණයක් වශයෙන් කතා කරනවා නම් අපි මේ දැන් ධර්මයක් දේශනා කරන මේ අවස්ථාවේදී මා තුල පහළවන්නේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇති නැති යාම. මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ සෑම කෙනෙකුගේ සිත තුළත් පහළවන්නේ මේ පංචස්කන්ධ ධර්මයන් ඇති නැති යාම. මොකද මේ වචන මේ අයගේ කනේ ගොස්නේ ශබ්ද තරංග වැඩි වෙන නිසා ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. ශ්‍රවතන්ත කටින් ශබ්දයට උපදින ශ්‍රවත විඥාන ඒක නිසා ශ්‍රවත විඥානයේ විඥාන ස්කන්ධයේ පහළ වීමක් දැන් ඇති වෙනවා. මේ විඥාන ස්කන්ධයේ පහළ වෙනකොට ශ්‍රවත විඥානය හා සම්බන්ධ වන මනසින් මෙය හඳුනා ගන්න නිසා මනෝ විඥාන ක්‍රියාත්මක වෙනවා ඒ නිසා විඥාන ස්කන්ධය ඇතිවීමක් නැතිවීම මේ ධර්ම ශ්‍රවණය කරන කාලය තුළදී සිදුවනවා. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ මේ කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්නවා තේරුම් ගන්නවා මේ හඳුනා ගැනීමට කියන්නේ සංඥා කියලා ඒ නිසා මේ අවස්ථාවේදී සංඥා ස්කන්ධයක් නිරන්තරයෙන් මේ තියෙන තියෙන තියෙනවා. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට බොහෝ විට උපේක්ෂා වේදනාවක් කියන ප්‍රේෂිතතුන දැනගන්න. ධර්මයේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා නම් නිරාමිෂ සුඛ වේදනාවක්, සෝමනස් වේදනාවක් ජනිත වෙන්නත් පුළුවන්. නැත්නම් මේ ධර්මයෙන් හම්හිරනම් ධර්මයෙන් තේරෙනවා නම් මේකට නුරුස්නා භාවයක් තියෙනවා නම් දුක් වේදනාවක් කියන්නට පුළුවන් කවර ආකාරයෙන් හෝ සැක හෝ දුක් හෝ මඳහත් වේදනාව කියන වේදනා ත්‍රය අතරින් කවර හරි වේදනාවක් මේ අවස්ථාවේදී ඇති වෙන එන නිසා වේදනා ස්කන්ධය ඇතිවීමක් නැතිවීමක් තමයි දැන් මේ සිදුවි සිදේ යන්නේ. මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ කියන ධර්මය අවබෝධ වීම නිසා තමා දේශිත තුළ ශ්‍රද්ධාව ඇති වෙනවා ප්‍රඥාව ඇති වෙනවා ධර්මයේ සම්බොධ්ධංගයේ තුලින් ධාතු ධර්මයන් දැකීමට හැකි වෙන ආකාරයේ ඒ චිත්තයික ධර්මයන්ගේ පහළ වීමක් පහළ ඇති වෙනවා මේ හා සම්බන්ධ සියලුම චෛතසික ධර්ම ඔක්කොම සංස්කාර ස්කන්ධයටයි අයත්වන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී සංස්කාර ස්කන්ධයක් මේ ඇති ඇති නැති නැති යන. මේ විදිහට විඥාන ස්කන්ධය, සංඥා ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය කියන මේ ස්කන්ධ ධර්ම හතර ඇති ඇති නැති නැති යන විට ඒ හා සම්බන්ධ ඒ ඒ නාම ධර්ම හා සම්බන්ධ ඇති වෙන රූප ධර්මත් ඇති වෙමින් නැති වෙමින් යනවා. සංකප්පන්නේ රූපස්කන්ධය තුළ රූප ඇතිවීමේ හේතු කියනකොට මේකට කියවා මතක ඇති චිත්තජ රූප සිතින් හට ගන්නා රූපක් තියෙනවා. ඒ නිසා මේ චිත්තට අනුකූලව රූප කලාප ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මේ සාමී ධර්මය ශ්‍රවණය කරන විට මේ රූපස්කන්ධයන් නිරන්තරයෙන් ඇති වෙනවා නැති වෙනවා. ඊට අමතරව මා මේ පිටකරන ශබ්දය පිටකරන වාරයක් වාරයක් පාසාම මේ ඇගේ රූපස්කන්ධය කම්පණයකටපත් වෙනවා. කම්පණය කියන එකට සිංහල වචනය යදාගත් සැටෙන් කහගේ අවබෝධයෙන් යට තිබෙන්න පුළුවන් ভাইබ්‍රේෂන් කියන අදහසයි අපි මේ ඉදිරිපත් කරන්නේ. එතකොට ඒකද වෙන වචනයක් නෙවෙයි. ඒ කම්පණය නිසා රූප නිරන්තරයෙන්ම ශබ්දේ නිසා ඇති නැති නැති යන්නේ නැති යන්නේ. එනිමෙන්නමක එම නිසා මේ ධර්මයේ ශ්‍රවණය කරන විට රූපස්කන්ධයේ ඇතිවීමක් නැතිවීමක් පවතින්නේ මේ වෙලාවට සිදුවන. මේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවේදී මේ විදිහට කල්පනා කරනකොට Tamanටම තේරෙන්න ඕන මෙතන මේ පංචස්කන්ධ ධර්ම ඇතිවි ඇතිවි නැති නැති යාමක් හැර වෙන දෙයක් සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් නැහැ. මෙතන මම ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා නම් කිසි කෙනෙක් හිතනවා මේක වැරදි දෙයක්. එහෙම සිටීම පවා සංස්කාර ස්කන්ධයට ධර්මයක්. මම ධර්මයේ ශ්‍රවණය කරනවා කියන හැඟීම සංස්කාර ස්කන්ධයට ධර්මයක් ඒකම නාම ධර්මයක්. එතකොට මෙතන සංකීර්ණ පංචස්කන්ධ ධර්මයන් රැස්වීමක් තිබෙන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීමක් තියනවා ශ්‍රවණය කරන කෙනෙක් නෙවෙයි. මේ පස්සේ තමයි ඕනෑම කාර්යයක් කරනකොට සිදුවන ක්‍රියාවලිය. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙකුට තමන් දෝෂාරෝපණය කරනවා, බනිනවා, විවේචනය කරනවා මොකක් හරි පටිඝ සංකේත සිතකින් යුතුව කටයුතු කරනවා කියන්නේ. ඒ අවස්ථාවේදී සමාජයේ පංචස්කන්ධ ධර්මයන් ක්‍රියාත්මක වීම සිදුවන්නේ. මනෝවිඥානයේ ඇති වෙනවා අනිවාර්යයෙන්ම ඒ වගේම යම් කිසි වචනයක් අහලා වේදනයක් අහලා හිතාමනාප ගන්නා සෝත විඥානය කියන නැත්නම් තමන් නොද තමන් අකමැති කෙනෙක් නම් තමන් සම්මුනේ එතකොට චක් විඥාන කියන චිත්ත පරම්පරාව නැතිනම් ඒ විඥාන ස්කන්ධය ඇතිවීමක් තියෙනවා මේ තරහ යන අවස්ථාව. ඊළඟට සංඥාවක් ඇති වෙනවා මේ තරහ යන දිගමට හේතු කාරණා පිළිබඳව මේ නරක කෙනෙක් මගේ හතරේ කාදී විද සංඥා ගැන කියනවා. ඒකට අනුකූලව දුක්ඛසහගත වේදනාවක් ඇති වෙනවා වේදනා ස්කන්ධය තේමක් එතන පහළවන්නේ මේ වේදනාව ඇති වෙනකොටම දුක් වේදනාව මේ ඇතුලේ දුක් වේදනාවක් කියලා හැඟීමක් ඇති වෙන සංඥාවක් එතකොට මේ වේදනාව කෙරෙහි ගැටීමක් ඇති වෙනවා සංස්කාර ස්කන්ධයේ පහළ වීමක් ඒ සංස්කාර ස්කන්ධයේ පහළ වීමත් සමගම අර වේදනා විඥාන සංඥා වේදනා සංස්කාර කියන ස්කන්ධ හතරේම ක්‍රියාදාමයක් එතන ඇති වෙයි නැති නැති යමක් සිදුවන්නේ මේකට අනුකූලව ඒ චිත්තජ රූපත් ඇතිනම් මෙයා දන්නවා තරහට ගිය ගමන්ම මොනවල් කල් වෙලා විරූප වෙලා ඕනම කෙනෙකුට දෙනවා මෙයාට තරහ ගියයි කියලා. මොකද ඒ චිත්ත නිසා රූප උපදිනවා. ඒක නිසා රූපස්කන්ධය ඇතිවීමකුත් නැතිවීමකුත් තියෙනවා. ඒදී සිදුවන්නේ පංචස්කන්ධ ධර්මය නැති නැති නැති නැති යන. අපි හිතමු කෙනෙක් භාවනා කරනවා. මේක ටිකක් ගැඹුරු කරනවා හිතලා බලන්න ඕන. කෙනෙක් භාවනා කරනවා භාවනා කරන විට ඇතිවන්නේ ඔය කියන ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් ප්‍රයත්නක් පමණයි. වෙන මොකක්වත් නැහැ. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, නැවත ඇති වෙනවා, නැවත පවතිනවා, නැවත නැති වෙනවා. මේ ආකාරයෙන් ඇතිවීමෙන් නැතිවීම යන ක්‍රියාදාමයක් හැර මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාදාමයක් හැර එතන භාවනා කරන වෙනත් පුද්ගලයෙක් නැහැ. ශක්තියක් නැහැ මොන භාවනා කරනවා නෙවෙයි. එහිදී වේදනා ස්කන්ධය තියෙනවා සංඥා ස්කන්ධය තියෙනවා විඥාන ස්කන්ධය තියෙනවා සංස්කාර ස්කන්ධය තියෙනවා දැන් මෙයන් කල්පනා කරන්න පුළුවන් භාවනාවට ගනු ලබන අරමුණු තියෙනවා ඒවා බාහිර දේවල් කියලා. ඒවා බාහිර දේවල් නේ සමංගම පංචස්කන්ධ ධර්මයන් තියෙනවත් මෙතෙන්දි සිදුවන්නේ. දැන් උදාහරණයක් අපි කතා කරනවා අපි නම් භාවනා කරලා බුදු ගුණ භාවනා කෙනෙක් කරනවා. මේ බුදුබණ භවනා කරනකොට හිතනවා සමහර අය බුදුහාමුදුරුවෝ ගාව මේ බුදුබණ තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ ගාව තිබෙන බුදුබණ තමයි අපි මේ ශ්‍රී කරන්නේ. කියලා එහෙම වැරදි දෘෂ්ටි කෝණයක වැරදි අදහසක ඉඳගෙන තමයි බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ. නමුත් එහිදී තමන්ගේ පංචස්කන්ධ ධර්ම ඇතිවීම හැර වෙන බුදුබණ කියන දෙයක් නැහැ. ඒවා මේ සම්ප්‍රදායිකව කියන ධර්ම දේශනාවේ ඒක නිසා මේවා ටිකක් ගැඹුරින් හිතලා බැලිය යුතුයි. දැන් අපි බුදු ගුණ සිහිපත් කරන එක අපගේ සිත තුළ ඒවා සිතින් සිහිපත් කරන්නේ මනෝවිද්‍යාව නැතිව. අපිට බුදු ගුණ සත්‍යනා කරන්න පුළුවන්. එතකොට අපිට ඕන නම් ශෝත විඥාන ආදී වෙනත් විඥාන ස්කන්ධයන්ගේ ඇතිවීමක් ඇති ඇති නැති යාමක් සිදුවන බව දකින්නට පුළුවන්. ඒ බුදු ගුණ අපි හඳුනා ගන්නවා මේ මේ විදිහට. ඒකට සම්මන්ගේ සිත තුළ සංඥාවක් ඇතිවන්නේ. මේ බුදු ගුණ සිහිපත් කරන එක සමහර විට නිර්වාමශ ප්‍රීතියක් ජනනය වෙනවා. මොකද බුදුහාමුදුරන්ගේ ගුණ සිහි කරන්න කෙරෙහි කරන්න සම්මන්ගේ සිත තුළ ප්‍රීති සම්බුද්ධංගේ වැඩිනවා. සමාධිය ආදී ධර්මයන් වැඩි නිසා ප්‍රීතිය ඇති වෙනවා. ඒක නිසා සුඛ වේදනාවක්, නිර්වාමශ සුඛ වේදනාවක් ජනිත වෙනවා. ඒ සුඛ වේදනාව කියන්නේ සම්මන්ගේ සිත තුළ මේ බුදුහාමුදුරන්ගේ ගුණ සිහි කරන විට ඒ පිළිබඳ යම් කිසි චෛත්‍යක ධර්ම රාශියක් ඇති වෙනවා නම් ඒ සියලුම චෛත්‍යක ධර්ම පහළවන්නේ තමන්ගේ පිට තුළ සංස්කාර ස්කන්ධය ඇතිවීමක් ඒක. එතකොට එතන තියෙන්නේ විඥාන ස්කන්ධය ඒ වගේම වේදනා සංඥා ස්කන්ධය, වේදනා ස්කන්ධය සහ සංස්කාර ස්කන්ධය කියන මේ ස්කන්ධයන්ගේ ඇති ඇති නැති නැති යාම. බුදු ගුණ කියලා අපි කියුවට තමන්ගේම පංචස්කන්ධ ධර්මයි මේ අරමුණට ගන්න. මේකයි ගැඹුරු කරුණක් අපි කියලා අපි මේ කියන්නේ. තමන්ගේම පංචස්කන්ධ ධර්ම අරමුණට අරගෙන තමන්ගේම පංචස්කන්ධ ධර්ම මේවා සීකරන්නේ. එතකොට පංචස්කන්ධ ධර්ම කියන එකට එක වචනයක් කතා කරොත් සංස්කාර කියන වචනේ කියන්න පුළුවන්. හේතුන්ගෙන් හටගත් දේවල් සංස්කාර කියන්නේ. එතකොට තමන්ගේ කියන්නේ සම්මුතිය පිළිදලා එතකොට මේ සම්මුතිය කියන තමන්ගේ සංස්කාර ස්කන්ධය දැන් අපි බුදුගුණ සිහි කරන්නේ නමුත් සිහි කරන්නේ තමන්ගෙන පංචස්කන්ධ ධර්මයි. සංස්කාරය සංස්කාරම අරමුණු කරමින් ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් යාමේ ක්‍රියාදාමයක් හැර මෙතන බුදුගුණක් ඇත්තේ නැහැ බුදුගුණ භාවනා කරන කෙනෙක් ඇත්තේ නැහැ පරමාත්මයේ සත්‍ය ඒකයි මේ සත්‍ය දකින්නට අපි බය වෙන්න හොඳ නැහැ මොකද සත්‍ය දකින්න නැතුව අපිට නිවන් දකින්නද බෑ මේ පරමාර්ථ ධර්මයන්ගේ පරමාර්ථ ස්වභාවය ඒ ආකාරයෙන්ම අවබෝධ කර යතියි. එතකොට අපි හිතමු තවත් උදාහරණයක් කියනවා මේ ඇයිතේ අපි හිතමු මෛත්‍රී භාවනාව කියන එක නෙවෙයි කියලා. මේ මෛත්‍රී භාවනා කරන එකත් සියලු සත්‍ය සූපත්ත ආදී වශයෙන් අපි මෛත්‍රී කරනවා මෛත්‍රී කරන විට තමයි සංකාණය තුළ ඒ මනෝවිඤ්ඤාණ ආදී ඥානස්කන්ධේ ඒ වගේම මේ සීල සත්‍යෝ නැත්නම් මගේ තරහාකාරයෙන් මෙච්චම හිතවත් අය මඳහත් ආය ආදී වශයෙන් තියෙන සංඥාව එතකොට ඒ නිසා පහළ වෙන ඒ කියන්නේ මෛත්‍රී භාවනා හොඳට කරගෙන යන සිත ප්‍රතිසකාර සාධයක් ඇති වෙන සුඛයම් විඤ්ඤාණ සම්මසක් ගැන කියලා ඒ සුඛ වේදනාව නැත්නම් උපේක්ෂා වේදනාව පහළ වෙනවා ඒ වගේම මෛත්‍රී හා සංකේත වෙනස් ආයතන ධර්මයන් ගැටීම නිසා සංස්කාර ස්කන්ධයන්ගේ පහළ වීමක් සිදු වෙනවා එතකොට මේ විඥාන සංඥා වේදනා සංඛාර කියන ස්කන්ධ ධර්ම හතරට අනුකූල වන ආකාරයෙන් රූපස්කන්ධය ක්‍රියාත්මක වෙනවා. මොකද අපි මෛත්‍රී කරනකොට අපේ මුහුණ ප්‍රබෝධමත් අපේ ප්‍රසන්නයි. අර තරහ ගියවා බිනේ ප්‍රබුද්ධ රණු කරුණට වෙනවක් නෙවෙයි තියෙන්නේ. හරි ශාන්ත ප්‍රණීත දැකුණු කළු කෙනෙකුට ප්‍රසන්නයක් ගෙන දෙන රූප කෙනකේ මුහුණින් දැක්වෙන වෙනවා. ඒ මෛත්‍රිය හරියට කරන කෙනකේ මුහුණ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මෛත්‍රිය තුළින් අපගේ රූපකලාප උපදනවා රූප පංචස්කන්ධය ඇතිවම පවතින නැතිනම්. එතකොට පංචස්කන්ධ ධර්මයන් මෙතන ඇති වෙන්නේ නැති නැති යන. දැන් අපි පංචස්කන්ධය කරන්නේ බාහිර සත්‍යයන්. සම්මුති වශයෙන් කතා කරන සත්‍යය කියලා කියන්නේ තෝරන. ඒකවත් හරියට නැද්දාත් හරිය වයිදී හරිය කොලෝකේ කවර සද්දේ හරි දාක්මනික හරි ඕනම සත්‍යයක්. අර ගණන් සියලු සත්‍යෝ කියලා හරිය මෛත්‍රී කරනවා. මෙහිදී අපි කල්පනා කරනවා අපි කියන්නේ නොදස්සයි කල්පනා කරනවා මේ බාහිර ලෝක සත්‍යයට අපි මේ මෛත්‍රී කරනවාද? සත්‍ය වශයෙන් සිදුවන්නේ බාහිර ලෝක සත්‍යය කියලා අපි කියන්නේ සමන්ගෙම පංචස්කන්ධ ලෝකයට. අපි හිතමු සියලුම මනුස්ස සෝපත්ත්‍යා සෝපත්ත්‍යා සෝපත්ත්‍යා කියලා අපි හිතනවා කියන්නේ. සියලුම මනුස්ස සෝපත්ත්‍යා කියලා හිතනකොට අපේ මනෝවිඤ්ඤාණය ඇති වෙන ක්‍රියාවක් තියෙනවා. සියලුම සත්‍යෝ කියලා හිතනකොට අපි හිතන නැත්නම් එක කෙනෙක් අරගෙන අපේ මිතුරු කෙනෙක් අරන් මෙයා සෝපත් වෙනවා කියලා ඒකට පහසු තේරෙනවා. එතකොට ඒ පිළිබඳ සංඥා ස්කන්ධයක් තමයි සිිතට නැතිවන්නේ. එතකොට ඒ නිසා ඔහුට ඔහුට යම් කිසි ප්‍රේක්ෂා හෝ සුඛ වේදනාවක් දැනෙන නම් ඒක සමාධියේ වේදනා ස්කන්ධයක්. ඒ හා සම්බන්ධ වෙන වෙනත් චෛතසික ධර්ම ඇතිවම තමන්ගේම සංස්කාර ස්කන්ධයක පහළ වීමයි. එතකොට මෛත්‍රියට බඳුන් වුණායි කියලා ලෝකේ සත්‍යෝ නැහැ. Tamange පංචස්කන්ධ ධර්මයන්ගේ නැතිවීමක් පැවතීමක් නැතිවීමක් තියෙනවා. මෛත්‍රිය කරන්නේ Tamange පංචස්කන්ධ ධර්මමයි. මෛත්‍රියට බඳුන් වන්නේ Tamange පංචස්කන්ධ ධර්මමයි. මේකයි මේක කියන සත්‍යය. එතකොට මෙතන තියෙන්නේ මේ පංචස්කන්ධ ධර්ම වලට සංස්කාර කියන පොදු එක වචනේ පමණක් අපි යොදාගත්තොත් සංස්කාර සංස්කාර සංස්කාර මාර්ගමන කරමින් ඇති ඇති ඇති නැති යන ආධ්‍යාත්මික සංස්කාර ඔබ තවත් එහාට කියන්න පුළුවන් ආධ්‍යාත්මික සංස්කාර කියන්නේ අධ්‍යාත්මික කියන එකයි සමානයි කියන්නේ. ඒ අධ්‍යාත්මික සංස්කාර අධ්‍යාත්මික සංස්කාර මාර්ගමන කරමින් ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් යමක් මෙතන මේ සිදුවන්නේ. මේ විදිහට තමයි මොන කාර්යයක අපි නිරත වුණත් සිදුවන සත්‍යතාවය අපි හොඳක් කළත් නරකක් කළත් කුසලයක් කළත් අකුසලයක් කළත් භාවනා කළත් මොන දෙයක් කළත් තමන්ගේම පංචස්කන්ධ ධර්මයන්ගේ ඇති ඇති නැති නැති යාමක් කර මෙතන වෙන කිසිවක් विद्यमान නැහැ. මෙන්න මේ සත්‍ය නොදන්නා අය බාහිර අරමුණු අල්ලනවා උපාදාන කරනවා ඒවා අදිනවා ඒවා නිර්ණය කරනවා හොඳයි නරකයි උසස් පහත් ආදී වශයෙන් මේවා නොදක් සත්‍යෝ තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ තුල සත්‍යයක් ඉන්නා මම කියලා කෙනෙක් හිතනවා ගැහෙන්නේ කියලා හිතනවා මිනිහෙක් කියලා හිතනවා ජීවියක් කියලා දෙයක් තියෙනවා ආදී වශයෙන් වැරදි මුලා උපටපත් වෙනවා මෝහයෙන් මුලා වෙනවා අවිද්‍යාවෙන් යටෙනවා මෙන්න මේ විදිහට අවිද්‍යා මෝහ ආදී ක්‍රියා ධර්මයේ ක්‍රියාත්මක වීම තුළින් මේ ශක්තිය කම ශක්තිය වශයෙන් දකින්න නැති ශක්තිය මේ ආකාරයෙන් මේවා උපාදාන කරනවා සිටින් අල්ලනවා පංචස්කන්ධ ලෝකයක් පංච උපාදාන ස්කන්ධ ධර්මයන් බවට පත් වෙනවා පංචස්කන්ධ ධර්ම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන එක මේවා මම කියලා හිතලා මගේ කියලා හිතලා මේවට ඇලිලා මේවට බැඳිලා මේවා කෙරෙහි ආශාවෙන් යුතුව කටයුතු කරන විට මේ පංචස්කන්ධ ධර්මයන්ම පංච උපාදානස්කන්ධ බවට පරිවර්තනය වෙනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධ නැත්නම් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇති හේතු නැති නැති යාමක් තමයි සම්මල් විස්තරය සිදුවන්නේ. මේ කාරණාව පසුව සෑම ඉන්ද්‍රියකටම ප්‍රතිබද්ධ කරලා සම්බන්ධ කරලා බලලා අවබෝධ කරගන්න බලන්න තමන් මෙතෙක් කල පැවතිලා හිටියා සත්‍යයක් මම කියලා කෙනෙක් පුද්ගලයෙක් මෙතන සිටිනවා කියලා සත්‍ය වශයෙන් සිදු වුණු ක්‍රියාදාමයේ සිදු වන ක්‍රියාදාමයේ මෙන්න මේකයි කියලා තමන් කරන අවබෝධ වන තෙක්ම ඒ ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඒ විදිහට පැහැදිලි අවබෝධයක් ඇති වුණාට පස්සේ දැන් මේ කියන කාරණාව දකිනවා. ඉතින් ඒක ටිකක් ප්‍රයහක් කරනවා. මේ ලෝකයේ සත්‍ය ආශා කරනවා. මේ ආශාව නිසා තමයි නැවත නැවත උපදින්නේ. සංහාව දුක් සමුදය සත්‍ය වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වන්නේ බොහෝ අවස්ථාවල. අවිද්‍යාවත් ඒ දුක් සමුදය සත්‍ය වශයෙන් දක්වන්නට පුළුවන්. අවිද්‍යාව නැත්තම් සංහාවක් නැහැ. සංහාව නැතිනොත් අවිද්‍යාවත් එතන. ඒ නිසා අවිද්‍යා සංහා කියන දෙක මවයි කියයි කියන්නේ මේ සංසාර ගමනේ සිටින මව මවසා පියා කියලා දකින්න දක්වන්න පුළුවන්. මාතරම් පිටරම් හත්පා කියලා එහෙම බුදුහාමුදුරුවෝ දක්වපු ගාථාවක් තියෙනවා අම්මයි තාත්තයි දෙන්නම මරවලා දාලා කියන්නේ මාතරම් පිටරම් හත්පා. ඒ කියන්නේ අවිද්‍යා සංවාදික නැති කවදිනේ. එතකොට අපි ලෝකේ සාමාන්‍ය ලෝක සත්‍යය මේ පංචස් තමන්ගේම පංචස්කන්ධ ධර්ම වලට ආශ්‍රය කරන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්ම වලට බැඳෙන්නේ ඒවම උපාදාන කරන්නේ මේක දකින්නට නැතිකම නිසා ඒක දකින්නට තමයි තියුණු ප්‍රඥාවක් නැති නිසා බාහිර ලෝකයේ තියෙන අජීවී සජීවී සෑම සංස්කාර ධර්මයක්ම උපාදාන කරනවා රූප උපාදාන කරනවා ශබ්ද ගන්ධ රස පොට්ටම් උපාදාන කරනවා ධම්ම උපාදාන කරනවා බාහිර වශයෙන් තියෙන ලෝකයේ තියෙන අජීවී සජීවී කවර දෙයක් හරි අල්ලනවා ආශා කරනවා බැඳෙනවා ගැටෙනවා මේක දැන් ටිකක් ගැඹුරින් බලන්න ඕන. දැන් අපි හිතමු කෙනෙක් යම් කිසි කෙනෙක් දැකලා ආශාවෙන් යුතු සතුටු සුඛ ආස්වාදයක් විඳිනවා කියලා. අපි කාටත් ඒ ආකාරයෙන් අමින පිළිම කෙනෙක් ගැන කෙනෙක් දැනනවා ගැන කෙනෙක් පිළිම කෙනෙක් දැකලා ආශා කරලා සතුටක් සුඛයක් ආස්වාදයක් විඳිනවා කියලා හිතමු. ඕනම අරමුණක් ගන්න පුළුවන්. අදී මලක් කාගේ දෙයක් ආවේකක් දෙයක් වෙන දෙයක් නම් ගන්න පුළුවන්. ඉතින් මේ පහසෙන් තේරුම් ගන්න පුළුවන් එවැනි උපමාවක් ගත්තොත් මොකද දිනදා ජීවිතයේදී වන නිරන්තරයෙන් සිදුවෙනවා. මෙහිදී බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ අපි මේ ආශා කරන්නේ අපි මේ ආශාදයක් ලබන්නේ අපි දැකපු ඒ රූපයේ නිසා ඒ රූපයේ තුලින් ඒ ආශාදේ ගෙන දෙන අපි ආශා කරන්නේ රූපයක කියලා තමයි කල්පනා කරන්නේ. නමුත් සත්‍යයක නෙවෙයි Tamange පංචස්කන්ධ ලෝකයට ආශා කරන්නේ. මේක ගැඹුරුයි කියන එකයි මේක තේරුම් ගන්න බලන්න. දැන් ඇහැට රූපේ දැක්කා. අපි දුම් කාන්තාවක් හරි කෙනෙක් හරි දැක්කා. දක්නකොට මේ චක්ක විඥානසිත පහළවෙනවා. විඥාන ස්කන්ධය ඇතිවීමක් ඇතිවෙනවා. ඊට පස්සේ මේ දැකපු රූපය අපි ලක්ෂණ රූපයක් කියලා ගමු උදාහරණයට ලක්ෂණයි ලක්ෂණයි හොඳයි හොඳයි කියලා අපි ඒක සංඥාවකින් හඳුනාගන්නවා. මේ සංඥාවට අනුකූල වන ආකාරයෙන් වේදනාවක් කියලා දෙනවා. ඉතින් අර සෝදායේ ලක්ෂණයි මොහුගේ ආදී වශයෙන් සිටපු නිසා ඒ සංඥාව ඇති. ඒක නිසා සුඛ දේගෙන දෙන සුඛය සුඛ වේදනාවක් සුඛාස්වාදයක් දැනට කරගන්න. මේ සුඛාස්වාදයේ ආවට පස්සේ නම් වේදී පිටම් සංඥානති කියලා දක්වපු දැනක් තියෙනවා. යමක් විඳිනකොට ඒ විඳින දෙයක් හඳුනා ගන්නවා. يعني සුඛයක් විඳිනවා. විඳිනකොට මම මේ සුඛයක් විඳින්නේ කියලා ඒකත් හඳුනා ගන්නවා. අර රූපේ හඳුනාගත්ත පමණක් නෙවෙයි. එහෙට පෙනෙන රූපේ පමණක් නෙවෙයි හඳුනාගත්තේ. තමන් හඳුනාගත්තු මේ තමන්ගේ සිත තුළ පහළ වුණු වේදනාවක් හඳුනා ගන්න අවශ්‍යක වේදනාවක් සුඛ වේදනාවක්. මෙන්න මේ වේදනාවට ආශා කරනවා. මේ වේදනාවට ආශා කරන නිසා මේ වේදනාව ගෙන දීමට උපස්තම්භක වූ ඒ කියන්නේ වේදනාව ගෙන දීමට ආධාරක වූ ඒ රූපයට ආශා කරන ලෝකයන් නොදන්නාකම නිසා ඇත්තෙන්ම තමන්ගේ වේදනා ස්කන්ධයට ආශා කරන්නේ. ඒ යම් කිසි රූපයක් දැකීම තුළින් තමන්ට සපාස්වාදයක් ගෙන දෙන්නේ නැත්නම් ඒ රූපයට අපි අලුම් කරන්නේ. ආශා කරන්නේ, ආදරය කරන්නේ. තමන්ට යම් කිසි රූපයක් දැකීම නිසා ආස්වාදයක් ගෙන දෙනවා නම් ඒ ආස්වාදයේ නිසයි අපි ඒ රූපයට අලුම් කරන්නේ. ආශා කරන්නේ, ආදරය කරන්නේ, ආදී ඕනෑම වචනයක් පාවිච්චි කරන්නේ. එතකොට මේ විදිහට තමන්ගේ සපාස්වාදයට ආශා කරනකොටම ආශාව තමන්ගේ සිත තුළ ඇතිවෙන සංස්කාර ස්කන්ධය. එතකොට දැන් මොනවද මෙතන තියෙන්නේ? විඥාන ස්කන්ධයක් ඇති වුණා නැති වුණා සංඥා ස්කන්ධයක් ඇති වුණා නැති වුණා වේදනා ස්කන්ධයක් ඇති වුණා නැති වුණා සංස්කාර ස්කන්ධයක් ඇති වුණා නැති වුණා. ඇති ඇති නැති නැති යනවා. ඇති නැති නැති යනවා. අතරුන්නේ දිගටම යනවා. ක්‍රියාදාමයේ සිදෙනවා. දැන් මේකට අනුකූලව තමන්ගේ රූපස්කන්ධය ක්‍රියාත්මකයි. ඉතින් ඒ රාගෙන් වැඩි වෙනකොට සමකරන රූපස්කන්ධය වෙනස් ආකාරයකට ක්‍රියාත්මක වන්නේ. දේශයෙන් ක්‍රියාත්මක වන ආකාරයට සම්පූර්ණයෙන් පටහැනි ගියා. එතකොට ශරීර රූප කලාප ශරීරය තුළ ඇති වෙන ගණන හෝමෝන ක්‍රියාදාමයන්ගේ ස්වરૂපයන් සුදේ සංසරණ වේගයන් ආදී හැම දෙයක්ම වෙනස් වෙනවා. එතකොට රූපස්කන්ධය ඇතිවීමකුත් නැතිවීමකුත් නැහැ. එතෙන්දි සිදුවන. දැන් මෙතන මේ පංචස්කන්ධ ධර්ම තමන්ගේ සංකාණය තුළයි සිදුවන්නේ. ඊළඟට අර බාහිර රූපේ දකින්න. දකින්නකොට මේ ක්‍රියාදාමයේ ඇත්ත වශයෙන්ම තමන්ගේ සංස්කාර තමන්ගේ සංකාණය තුළ සිදුව පංචස්කන්ධ ධර්මයක් නිසා බාහිර රූපයක් නෙවෙයි මේ තමන් දකින්නේ. තමන්ගේම පංචස්කන්ධ රූපයක්. මේක ගැඹුරේ ටිකක් තේරුම් ගත්තට පස්සේ අවබෝධ වුණාට පස්සේ එතකොට තමන් ආශා කරන්නේ දැන් හිතන්නේ අර දැහැට දැකපු රූපේක කියලා. රූපේද නෙවෙයි ආශා කරේ තමන්ගේ වේදනාවට. වේදනාවට ආශා කළාට පස්සේ ඒ ආශාවට ආශා කරනවා ඊළඟට. ඒකනේ නැවත නැවත ඒ ආශාව හොයන්නේ. තමන්ද වේදනාව නිසා ආශාවක් ඇති වුණා. ඒ ආශාවටත් නැවත ආශා කරනවා. ඒක නිසා ඒ ආශාව ගැන දෙන වේදනාව තව තවත් හොයනවා. ඒකයි දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරනකොට රූපයක් ගැන කතා කරනවා නම් එහෙට තියෙන රූප සංහාව නිසා නැවත ආශාව ඇති වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ. මේ රූප තණ්හාව නිසාම නැවත නැවත තණ්හාව තියෙනවා කියන කාරණාව දුක්ඛ සමුදය සත්‍යයේ ප්‍රේතනට උදාහරණයක් දක්වනවා. එතකොට මෙතන මේ ආශාවට ආශා කරන නිසා නැවත වේදනාවට ආශා කරනවා. වේදනාවට ආශා කරන නිසාම වේදනාව ගෙන දුන්නේ යම් කිසි සංඥාවක් නම් ඒ සංඥාවට ආශා කරනවා. අර ලක්ෂණ රූපයක් දැකලා මේක ලක්ෂණයි ලක්ෂණයි හොඳයි හොඳයි කියලා සංඥා ටික ඒ සංඥාවට ආශා කරනවා. දැන් එතකොට සංඥාවටත් ආශා කරනවා වේදනාවටත් ආශා කරනවා සංස්කාර වලටත් ආශා කරනවා. මේ ඔක්කොම ජනිත කරගන්නේ චක්ක විඥානය ඇති වෙන සමනෝ විඥාන පහළ වෙන. විඥානයටත් ඒක නිසා ආශා කරනවා. මේ විඥාන මේ සංඥා වේදනා සංස්කාර කියන ස්කන්ධයන් ආශා කරන නිසාම ඒවා උපාදාන කරන නිසාම ඒවා අල්ලගන්න නිසාම සම්මන්දීන ඒවා පහළ වීමට උපපිය ස්ථානයේ උපන රූපස්කන්ධයකට ආශාවක් නිරාශයෙන් නැතිය. මේක ගැන රූපස්කන්ධයක ආශාවක් ඇති වෙනවා කියන එක මෙතෙන්දි කියන්න කිසිම වැදගත් අවශ්‍ය නැහැ. මොකද හේතුව රූපස්කන්ධයක තියෙන ආශාවක් තමයි සිත තුළ ඇතිවන්නේ. එතකොට රූපස්කන්ධය කියන එක සිතතර ප්‍රයත්න කරන ධර්ම නාම ධර්මයක්. රූපේ රූපයක් නාමයක් නෙවෙයි. නමුත් රූපස්කන්ධය තුළ ආශාවක් හෝ මම කියන හැඟීමක් හෝ මගේ කියන හැඟීමක් හෝ ලක්ෂණයි කැතයි ආදී කවරාකාරයේ ධම්කෙසි සිටින ධර්මයක් ඇති වෙනවා නම් ඒ සියලුම සිටින සමූහයන් තමගේ සංකාමයේ තුළයි පහළවන්නේ. ඒක නිසා රූපස්කන්ධයෙන් නැතර නාමස්කන්ධයක් බවට පරිවර්තනය වෙනවා. බලනකොට සත්‍ය වශයෙන් බලනවා. ඒක නිසා රූපස්කන්ධය මෙතන අමතක කරස් කමක් නෑ. දැන් මෙතන තමන් ආශාකනේ මොකටද බාහිර රූපයකට නේ තමන්ගේ වේදනාවට සංඥාවට සංකාර වලට විඥානවලට මේක සාමාන්‍ය ලෝක සත්‍යයට දකින්නට බෑ දුක්ඛ සමුදය සත්‍ය මේ විදිහටයි ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි නැවත නැවත ඉපදී ඉපදී සංසාරේ ප්‍රාමේ විදිහට ආවේ ඉලක්කම මේ විදිහට මේ ධර්ම කාර්යයන් ක්‍රියාත්මක වන නිසා තමයි නැවත නැවත ඉදීපදී සංසාරේ පුරා ගමන් කරන්නේ දුක්ඛ සමුදය සත්‍ය මෙහෙමයි ක්‍රියාත්මක වන්නේ කියලා සමන්තම පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා. සාකෝසා පනිසා තණ්හා කස්ස උපජ්ජමානා උපජ්ජති කස්සනේ සමානානේසති මේ තණ්හාව කොතනද උපදින්නේ කොතනද පිටන්නේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා අහනවා ඒකට පිළිතුරු වශයෙන් කියපු කරුණු ඔක්කොම ඔය මම කියපු මේ ධර්ම කාරණා තුළ අන්තර්ගතයි රූප තණ්හාව කෝ බික්කේ මේ එන්නත බලන් ලෝකයේ පෙර රූපං සාත රූපං ඉස්සේ සාතන්නාවක් පරිමාණම් පරිදෙත්තේ සමානම සිටි ආදී වශයෙන් දක්වනවා. රූප සංඥාව ලෝකයේ කියන පිළ රූපයක් සාත රූපයක් මේකට හේතන්නාව තියෙනවා කියන දක්වනවා. රූප විතක්ක රූප විචාර රූප සංචේතන මේවා කෙරෙහි ලෝකයේ පෙර රූප සාත රූප මේවා කෙරෙහි හේතන්නාව තියෙනවා කියලා කියනවා. මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ දැක්වේ මේ කියපු පංචස්කන්ධ ධර්මයන් විස්තර කියන සඳහා දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය 60ක් ගැන අපි මේක කලින් මේකට විස්තර කරලා දීලා තියෙනවා. ඒ අනුව මේකට තේරෙන්න පුළුවන් මේ කරුණු 60ක් ඉන්ද්‍රිය 6ට 1 1 10 10 10. ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඒ ඉන්ද්‍රියකට 10 ගන්න 6ක්. වැඩි වෙනනම් 60ක් වෙනවා. ඇහැ ගැන කතා කළොත් ඇහැට ආශ්‍රය කරනවා. ඇහැට පෙනෙන රූප වලට ආශ්‍රය කරනවා. චක්කු විඥාන වලට ආශ්‍රය කරනවා. ඒක නිසා චක්කු සංපස්සේ ආශ්‍රය කරනවා. චක්කු සංපස්සේලා වේදනාවට ආශ්‍රය කරනවා. රූප සංඥාවට රූප සංකේතනකට ආශා කරන රූප විතක්ක රූප විචාරවට ආශා කරන රූප සංඥාවලට ආශා කරනවා. මෙතන මේ කන්න හරියට අවබෝධ වන තේරෙන්නේ නැත්නම් ඔක්කොම සමන්ගේම පංචස්කන්ධ ලෝකයට මේ ආශා කරන්න වෙන්නේ කියලා කියන්නේ. දැන් මේක හරියට තේරෙනවා නම් අවබෝධ වෙනවා නම් බාහිර අරමුණු වල මොන වටිනාකමක්ද තියෙන්නේ? මොන අභියමකට අපිට ඒ බාහිර අරමුණු පත් කරන්නට පුළුවන්ද? තමන්ගේ සිත තුළ පහළ වෙන මේ ආශාවන් නැත්තම් බාහිර ආරමුණු වල කිසිම ලක්ෂණයක් ඇත්තේ නැහැ, අගයක් ඇත්තේ නැහැ, වටිනාකමක් ඇත්තේ නැහැ. දැන් මේ කියන කාරණාව ගෙදර ගියාට පස්සේ මිනිස්සුන්ට ගියාට පස්සේ නෑ ක්‍රියාත්මක කරලා බලන්න. ඊටාම මිහිරි සින්දුවක් තමයි ඊටාම ප්‍රේතන සින්දුවක් අහහා ඉන්න. ඒ ඉන්න ගමන්ම ආස්වාදයේ විඳින ගමන්ම මෙතන සිදුවන්නේ මොකක්ද කියලා බලන්න. එතකොට තේරෙන්නේ මේ විඥානය කියලා මේ සංඥාව කියලා මේ වේදනාව කියලා ඒකට අපි ආශා කරනවා කියලා. ඒ ටික අවබෝධ කරගන්න බලන්න. දැන් මේ කියන කාරණා මේ තේහ ගැඹුරු කාරණාවක්. දැන් අපි ආශ්‍රය කරන්නේ තමන්ගේම පංචස්කන්ධ ලෝකයේද ඒක නිසා යම් කිසි දෙයක් අපි උපාදාන කරනවා නම් සිතින් අල්ලනවා නම් අල්ලන්නේ තමන්ගේම පංචස්කන්ධ ලෝකය. ඒ උපාදාන කියන ඒවා පංච උපාදාන ස්කන්ධ බවට පරිවර්තනය වෙනවා. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ පාමංගෙන් පරිබාහිර වෙන වේතියේ අධ්‍යාත්මික වශයෙන් තම අධ්‍යාත්මික වශයෙන් සමාජයේ ආධ්‍යාත්මික ලෝකයේ තුළයි සංකාණයේ තුළයි ආධ්‍යාත්මික වන්නේ. ඒතකොට බාහිර රූප නෙවෙයි අපි ආස්වාද කරන්නේ, බාහිර ශබ්ද නෙවෙයි, බාහිර ගන්ධ නෙවෙයි, රස නෙවෙයි, ස්පර්ශ නෙවෙයි. තමන්ගේම සිතින් සමුදායන් තමාගේම නාම ධර්ම. ඒකයි බුදුහාමුදුරු මෙහෙම ප්‍රකාශයක් කරගන්නේ. සංකප්ප රාගෝ පුරිසස්සකාම. පුරුෂයෙකුගේ කායසිකුගේ කාමයේ කියන්නේ තමන්ගේම සිතින්. නැත්ේ මේ ඥානි මේ යන ලෝකේ යන්තර ලක්ෂණ රූප තියෙන ඥාන චිත්තාන ලෝකේ ලෝකේ ලක්ෂණ ලක්ෂණ දේවල් තියෙනවා නැත්ේ කාමයව කාමනේ සංකප්පරාගෝ පුරිසසකාමෝ පුරුෂේකුගේ කෙනෙකුගේ සිතතර පවත්නාව නාම ධර්මයන්ගේ ප්‍රවත්මයි කාම කියලා බුදුහාමුදුර ප්‍රකාශ කරලා තියෙනවා. එහෙනම් බුදුහාමුදුර සත්‍ය වශයෙන්ම දැකපු දේවල් මේ බුදු වචන වලින් ප්‍රකාශ කළේ. ඒක නිසා අපිත් ඒවා ඒ ආකාරයෙන් දැක්කොත් බුදුහාමුදුරුවෝ කවුද කියලා අපිට අඳුර ගන්නට පුළුවන්. එතකොට තමයි බුදුහාමුදුරුවෝ දකින්නේ. ඒ ධම්මං පස්සති සෝමං පස්සති කියන්නේ ඒකයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තමම අත්දකින්න කොටයි බුදුහාමුදුරුවෝ කවුද කියලා අපි දකින්නේ. දැන් මේ විදිහට ඒ තමන් බාහිර ලෝකයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ධර්මයන් ආශ්‍රකලේ නැහැ. තමන්ගේම පංචස්කන්ධ ලෝකයන්යි ආශ්‍රකලේ කියලා අවබෝධයක් ඇති කරගන්න. දැන් මේ අවබෝධය ඇති කරගත්තාට පස්සේ තුන්වෙනි අදියරයි දැන් කතා කරන්නේ. මේක ඉතාමත්ම සරල වචන ටිකක් අපි කියන්නේ මේකේ තියෙන ගැඹීරත්වයේ කියලා වචන වලින් නිම කරන්නට බෑ. මේක තේරුම කෙනෙකුටයි ඒකේ තියෙන වටිනාකම ගැඹුරු බව තේරෙන්නේ. දැන් අපි ආසා ගන්න පංචස්කන්ධ ලෝකයේ කියලා කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන. අපි විඥාන ස්කන්ධයෙන් පටන් ගමු. මේ විඥානයේ ස්වરૂපය මොකද්ද? ඇති වුණා පැවතුණා නැති වුණා නැවත ඇති වුණා පැවතුණා නැති වුණා. ඔක් කිසිම කාර්යයක් අභ්‍යක්ෂාරයක් නෑ. විඥානය කියන්නේ හුදු නාම ධර්මයක් පමණයි. මට කෙනෙක් දෙයක් මේ කියන්නේ. විඥානය කියන්නේ නාම ධර්ම කියන්නේ සුළඟක් වගේ කිසිම අගයක් වටිනාකමක් නැති කාර්යයක් සාරයක් නැති නිකම්ම හිස්දයක්. මේ ඊට වැඩි උපමාවක් මට තේරුණේ නිසා මේ වචනේ අපි මේ ප්‍රකාශ කරේ. දැන් අපි හිතමු ළඟ ටිකක් දැන් හැමලා ගියා. පැත්තකට ගියා. සමාගෙන ගියා. ඉතින් ඔයගොල්ලෝ මොකක්ද ඇති වැඩි වටිනාකම මොකක්ද? ඒකේ සාරවත්දයක් කියලා අගයවත්දයක් කියලා අපිට ගන්න පුළුවන්. ඒක කිසිම අගයීමකට බඳුන් කරන්න පුළුවන් දෙයක් ඒක තුල නැහැ. ඉතින් ඒ සුලම් පාර ඇවිත්ලා ඔය කිය. පාසෙන් පාරලා ගියා. මේ විඥානයේ ස්වરૂපයක් ඒකත් සිල්ලඟක් වෙලා යන නිකන් නාම ධර්මයක් සිල්ලඟක් වෙලා ඇතිලා නැතිලා යන නාම ධර්මයක් නිවේදිත ආශා කලේ කොයිතරම් මූලකමකට. ඒ ආශා කළාම ඒ ආශාව සුලඟක් වගේ කියලා නැතිලා යන නාම ධර්ම. මෙන්න මේ සුලඟක් වගේ ඇතිලා නැතිලා යන නාම ධර්මයක් කියන එක මේ කියන එක නෙවෙයි අවබෝධයෙන් දකින්නට බලන්න. ඊළඟට අපි සංඥාවට ආශා කළා. සංඥාව කියන්නේ මොකක්ද? හඳුනා ගැනීම. හඳුනා ගැනීමක් ඇති වෙනවා පැවතුනා නැතිනම් ඒකත් අර හොල්ලංගක් අගේ කිසිම දෙයක් නෑ අගයන්නට දෙයක් ඒක නෑ සාරවත් භාවයක් නෑ හරයක් නෑ මොකක්වත් නෑ කිසියක් ඒතුණක් පැවතනන්නේ නැතිවනම් මේ හොල්ලංගක් වෙන සුදු නාම ධර්මයකට මේ අපේ ආශාකලි කියන ඒ අවබෝධය ටික. ඒ ආශාව ඇති වෙන්නේ මෝඩකම දකින්නයි මේවා කරන්නේ. වෙන දෙයකට නෙවෙයි. අපි දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කරන්නට ඕන. ඒවා යන්නට සංකෝපන නම් දුක්ඛ සමුදයන් අරිය සත්‍යම් පහතබ්බං. දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි මහණෙනි. එහෙමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. එතකොට දැන් අන්න සංඥා ස්කන්ධයත් නිකන් සුන්නගත් වගේ කිසිම වැඩක් නැතිද? ඇතිලා පැතිලා නැතිලා කියන්නේ මොකක්ද ආසකන සුද්ධ නාම ධර්මයක් කිසිම රූපීය භාවයක් ඒකේ ඇත්තෙත් නෑ. දකින්නට හැකියකමකුත් නෑ. ඇතිලක් පැතිලා දෙයක් කිසිම අගියාවක් ඇත්තේ නැහැ. මම නොදන්නා මෝඩ මිනිස්සුන්ට මේවා මහා වටිනා දේවල්. මුතු මැණික් වලටත් වඩා වටිනා දේවල්. දැන් වේදනා ස්කන්ධය. අපි දැන් මෙතන සුඛාස්වාදයක් ගැන කතා කරන්නේ. අපි හිතමු දැන් සුඛ වේදනාව. මේ කාලලගෙන දඟලන ලෝක සත්ව හැම දෙයක්ම කරන්නේ සුඛ වේදනාව හොයලා. කටයුතු කිරීම සඳහා සුඛ වේදනාව ලබා ගැනීමට මේ සෑම දෙයක්ම හැම දෙයක්ම වාගේ කරන්නේ සුඛ වේදනාවට හැම ලෝක සත්‍යම් විජක්ක වෙලා රහත් කෙනෙක් හැම කෙනාම එතකොට මේ මොකක්ද මේ සුඛ වේදනාව දුන්නාම ධර්මයක් මුල්ලක් වගේ ඇතිලා නැතිලා කිය කිසිම වටිනාකමක් නැති කාර්යයක් නැති ආගයක් නැති සාරයක් නැති හිස්සු තුච්චු නාමතර මේක මොකක්ද ආගයක් නැති තියෙනවා. මේකට ආශ කරන ඒකත් ඒ වගේම හොලඟක් වෙන නාමද නාම ධර්ම. දැන් මේ වේදනාවට අපි ආශා කරන මේ ආශාව කියන්නේ මොකද්ද? ඒකත් නාම ධර්මයක්. චිත තුළ පහළ වෙන දෙයක්. මේකත් අර හුලඟට ඇතුළ පැන්දියා වගේ තමයි කිසිම අගයන් අගයන්නට දෙයක් නෑ කිසිම සාරයක් වටිනාකමක් නෑ කිසිම දෙයක් මේවත් තරම් පහස් නිහින දේවල් ලෝකේ තවත් නෑ මොකද ඒවා ඒවා ඒ තරම් දුරට අපි මුලා කළා ඒ තරම් දුරට අපි ඒවට යටවන ඒ තරම් දුරට අපි ඒවට ගැට ගන්නවා ඒක නිසා මේවා ඒ තරම්ම බීමක කරුණු එතකොට මේ වේදන සංඥාවට වේදනාවට සංඥාවට ආශකල මේ ඔක්කොගේම තත්ත්වය මොකද්ද ශ්‍රලඟක් වගේ තියෙන තියෙන තියෙන්නේ මේක නිසාම මේ ඔක්කොම ගැන දුන්නේ විඥානේ විඥානේ කතාශකල එහෙනම් මෙතන තියෙන මොකක්ද? මේ මොනවද තියෙන අගේ කියලා බලන්න. දැන් මේක තේරුනාට පස්සේ මාළ කලින් කිව්ව නේද සින්දුවක් අහවට පෙන්නේ කියලා. පංචස්කන්ධයෙන් ඇතුළේම නැතිවම දකින්න කිව්වනේ. දැන් මේක දැකලා ඉන්නේ ඒ දකින්න පුද්ගලයා නැවත ඒ සින්දුවම තමයි තමයි ප්‍රිය කරන සින්දුව අහන්න අහන ගමන් මොනවද මෙතන මේ වේදනා මේ විඤ්ඤාණස්කන්ධයක් ඇති වෙනවා හුදඟක් නැති වෙනවා වගේ නැති වෙනවා මොකක්ද මේකේ තියෙන්නේ එතන අන්න සංඥා ස්කන්ධයක් ඇතිවෙනවා ප්‍රාතිනා නැතිනම් මොනවද මෙතන තියෙන්නේ? වේදනා ස්කන්ධයක් ඇතිලා නැතිලා ගියා කොහොමදක් නැති වුණා වගේ කිසිම හරයක් වටිනාකමක් නැහැ. සංඥා ස්කන්ධයක් ඇති වුණා සංඥා ස්කන්ධේ නේ සංඥා ගොඩක්. ඇති ඇති නැති නැති ගියා සංස්කාර ස්කන්ධය තුළ ගන්නවා කියන්නේ. එතකොට මේ සංස්කාර ස්කන්ධය ඇති ඇති නැති නැති ගියා. මොකද්ද මෙතන තියෙන්නේ? මේක දැන් අපි නොදැක්ක මෝඩකමක් තිබුණා. මේ මෝඩකමස්තර හොලඟක් ඇතිව තියෙන තියෙන තියෙන වගේ හොදෝ ධාම ධම්ම මාත්‍රයක්. දැන් අපි මේක දකිනවා ප්‍රඥා ඇසකින් විදර්ශනා නුවණකින්. මේක මොකක්ද? ඒකත් ඇති ඇති නැති නැති යන හොලඟක් ගැන කිසිම වචනාකමක් නැති සිස්සු නාම ධර්මයක්. මේ නාම ධර්ම වල මොනවද අගයන්නට තියෙන්නේ කිසිම අගැයීමක් කරන්නට දෙයක් නැහැ මේ නාම ධර්ම ඔක්කොම ඇති වෙනවා පැවතෙනවා නැති වෙනවා කිසි තැනක මෙතන ආත්මයක් කියලා ගන්නට කිසිම දෙයක් හිතෙන්නේ නැහැ ඔක්කොම සංකල්පම අනාත්මිකයක් මෙන්න මේ අනාත්ම ස්වરૂපයේ හරියටම පැහැදිලිවම හිතට පෙනී යනකොට සෝවාන් ආදී මාර්ගඵල ලාභී කෙනෙකුට නිවාර්යයෙන්ම නිවන් දැකීමපත් වෙනවා රහත් වූ කෙනෙකුට නම් අද විමුක්ත සිත හෝ ඵල සම්මෝහයට සිතපත් වෙනවා. වෙනත් කෙනෙකුට නම් ශූන්‍යතාවයකට සිතපත් වෙනවා. කියන මාර්ගඵල ලබන නැති කෙනෙකුට නම් ශූන්‍ය වූ හිස් භාවයකට සිතපත් වෙනවා. මේ දැන් හිස් භාවයටපත් වෙනවා. නැත්තම් ඵලයටපත් වෙනවා නිවනටපත් වෙනවා නිවන් සත්‍යය දකින්න. මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන තියෙන සුදු නාම ධර්මයක් කුලඟක් වගේ කියලා පැහැදිලා යනවා මේකේ මොනවද කියන්නේ නිබ්බානං නාබිනන්ද සිබුදුහාමුදුරන් දැක්කේ. නිබ්බානයත් අභිනන්දනය කරන්නේ මොකද ඒක යථාර්ථයේ දකින්න නිසා අභිනන්දනය කරන්නේ. එතකොට ඒකත් අයින් කරලා යනවා. අයින් වෙලා යනවා. දැන් මේවා අපි උපාදාන කරගෙන මෝඩකමට දැඟලුවා මේ මොඩකම අවුලේ මොකලකට වගේ කියලා කියන සියුම් දැනීම. ඒක දකින්න ප්‍රඥාව සියුම් දැනීම. දැන් මේ සිස්භාවයක් යම් කෙනෙක් දකින්න ඒක මොකක්ද? ඒකත් මොකක්වත් නැති ඒ කියන්නේ අරමුණක්ම තේරෙන තරමට අරමුණක් නැහැ. ඉස්තු රූපයක් තියෙන දැනීමක් පවතින කිසිම වටිනාකමක් නැති හුදු සංස්කාර නාම ධර්ම මාත්‍රයක් ඇතිලා පැවැත්ලා නැහැ. මොනවද මේ අගයන්න තියෙන මොනවද මේ උපාදාන කරන්න තියෙන්නේ? මේවා උපාදාන කළා නම් මෙතන තියෙන සම්පූර්ණ මෝඩකමක් කියන කතාව ඒ අවබෝධය තමයි තේරෙන්නේ. දැන් මේ අවබෝධය ඇති වුණාට පස්සේ හතර වෙනා අධීරේ මුළු ජීවිතේ පුරාම සිදුවන ක්‍රියාදාමය මොකද්ද මේ දක්වා? මරණ මොහොත දක්වා ඉදිරියට ක්‍රියාත්මක වන්නේ කොහොමද? රහත් වූ කෙනෙක් නම් මරුණට පස්සේ සිදුවන ක්‍රියාදාමය මොකද්ද? රහත් වුණා නම් මරුණට පස්සේ සිදුවන ක්‍රියාදාමය මොකක්ද? මේක දකින්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය සාමාන්‍ය ලෝක සත්‍යය දකින්නේ නැහැ. දකින්න බැරි නිසා මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීමක් ඇතිවෙනවා. මගේ තියෙන අවබෝධයේ මේ හැඟීමට යට වෙනවා. ලෝකයේ සියලුම දේවල් අල්ලනවා තමන් සතු දේවල් බාහිර ලෝකේ පණ ඇති ලෝපණ නැති දේවල් ඔක්කොම උපාදාන කරනවා ලෝභයෙන් දේශයෙන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් ඔක්කොගෙම දැක ගැසෙනවා මේ වගේ ඔක්කොම සිත තුළ කැකෑරෙන්නට පටන් ගන්නවා සිතිවිලි හෝ ගලක් ගලනවා කුසලොත් කරනවා අකුසලොත් කරනවා මේ පැටලි පැටලි මහා විශාල ජලදාහාවක් කන්දක උඩින් ඉඳලා ගලාගෙන යනවා වගේ මම ගන්නවා. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන්නේ ඒක. එතකොට මේ මරණ මොහොතට කෙනෙක් කෙනෙක් දැන්පත් වෙනවා. පත් වෙනකොට දැන් මේ ලෝකේ අල්ලගෙන සිටින මේ පුද්ගලයා මම කියන හැඟීම පැටලෙන සිටිනේ පොඩ්ඩලයා බරේ වැඩි සිටිනේ ආශ්‍රයමිත මේ තැනත් සිටින්නේ මම මගේ කියන හැඟීම බරේ හැඟී ආරණී සිටිනේ ආශා වෙනත් දේවල් උපාදාන කිරීම තමාම තමාගේ පංචස්කන්ධ ධර්මයන් උපාදාන කිරීම මේ සිටිවිලි වල වටිනාකමක් අගයක් කාර්යයක් තියෙනවා කියලා හිතාන සිටින කුසල අකුසල කර්ම ශ්‍රේෂ් කරගෙන දැගලීම නොඑක ආකාර චිත්ත සංස්කාර සිට තුළින් ගැලීම ආදී කරුණු වලින් වර වෙච්ච සිතක් නෙමෙයි. ඒනම් ඒනම් යට වෙච්ච සිතක්. මරණ මොහොතේදී මේ කය අසුර කරගෙන වෙන ඒ සිතකට පහළ වෙන්නට කය ඉඩක් නැති නිසා කයෙන් සිත ගිලිනවා. ගිලිහෙනකොටම ඒ සිත මරණ මොහොතේ අවසාන වශයෙන් පහළ වූ සිතට අනුකූල වන ආකාරයේ සිතක් අනිවාර්යයෙන්ම වෙන තැනක පහළ වී සිටී. මොකද හේතුව අර සිතේ තියෙන නියම තත්ත්වයන් නැති නිසා අර කලින් කියපු කරුණ වලින් පැටලී වෙලී සිටින නිසා මරණ මොහොතේ සිටිවි ගැලී යාම නතර වීමක් සිදුවන්නේ සිටිවිලි ගැලීම බලන එක බලනවාම ඒකට මරණ මොහොතේ තරහසක් ඇති වෙනවා නම් එම ඊට අනුබද්ධිතව ඊළඟට පහළ වෙන සිට තරහසිතකින් උපදවන තැනකයි පහළවන්නේ ඒකයි ධර්ම කතාවේ ඉතින් ওই මාර්ගක්ෂණ වගේ තත්ත්වවලටපත් වෙනවා මරණ මොහොතේදී ආශාසිතකුණන් ජනිත වන තමන්ගේ ලෝකයට එන්න පුළුවන්. තමන් ඇතුළු කරන කෙනෙකුට දරුවෙකුට දෙයකට දෙලකට වන දෙයකට වෙන්න පුළුවන්. එතකොට වන්නේ ප්‍රේත ලෝකවල වාගේ තැනක ඒකට සුදුසු තැනක ඒකට ගිහිලා පහළවන්නේ. මරණ මොහොතේ කුසල සිතක් සිහිපත් වුණොත් එහෙම ඒකට සුදුසු තැනක ඒකට ගිහිලා පහළවේ. මෙතන අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා Taman දකිනවා Tamanගේ හදවතට පෙනෙනවා බුදුහාමුදුරුවෝ කිව්වත් නොකිව්වත් ඒක Taman දකින දෙයක් එක්කද ඒක Tamanගේ අවබෝධයක් දැන් මේ සත්‍ය සාමාන්‍ය ලෝක සත්‍යයේ ස්වરૂපය දැන් මේ සිටි ධම්ම නිරන්තරයෙන් ඇති ඇති නැති නැති යන උද්දෝෂ මේ නාම ධර්ම මාත්‍ර හැර වෙන දෙයක් මොකක්වත් නැහැ මේ උපාදාන ඔක්කොම වෙලා දැන් මේ ඔක්කොම නිසලගේ සාහිත්‍ය කෙනෙක් නම් ඔක හරියට අවබෝධයෙන් මුළු කයම සීතලලා නිවිලා හිත යන්න බැරි තරම් ගැඹුරටම ගිහිල්ලා නිසල වෙනවා ඒ ඉහාට නිසල වෙනට හිතේ තැනක් නැහැ සීති බුතෝස්මේ නිබ්බුතෝස් සීතලලා නිවිලා කියලා එයාට තේරෙනවා දැන් මේ පුද්ගලයා නේද මැරෙනකොට අර ලෝකයන් කලින් පුද්ගලයාගෙන මේ ඔක්කොගේම තියෙන නිර්වක්ෂක භාවයේ තේරුම් ගන්න සිතිවිලි ඔක්කොම අයින් කරලා එකට එකක් සම්බන්ධ වී සම්බන්ධ වී යන සිතිවිලි පරම්පරාව නතර කරලා නිරුද්ධ කරලා තියෙන අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ සංස්කාරයක් දැනගන්න. මේ පුද්ගලයා මැරෙනකොට සමණ්ඩ තේරෙනවා. එවැනි කෙනාට තේරෙනවා මේ අන්තිමට ඉතුරුන දැනීම මාත්‍රෙවත් ඒකත් මේ හොලඟක් වගේ නැතිලා නැතිලා නැතිලා යන කිසිම වටිනාකමක් නැති සියුම් නාම මාත්‍රයක් පමණයි. ඒකත් නිකන් මේ පවතින හේතුමයි. මේ ලෝකේ ඉපදුණු කර්ම ශක්තිය හේතුවක් කියලා තියෙනවා. එකක්. මේ ජීවිතේ පවතින ජීවිතේන්ද්‍රිය රූපේ ප්‍රවත්ම එකක් තව එකක් කියලා තියෙනවා. තමා සිහි නැති වෙලා හෝ තද නින්දකටපත් වෙලා නැහැ සිතේ ක්‍රියාත්මක වීම හේතුවක් කියලා තියෙනවා. මේ කයේ ඉන්ද්‍රයන්ගේ යථා පරිදි ක්‍රියාදාමයේ සිදුවීම මොළයේ හදවත ආදී ක්‍රියාවන් ඒවා නිසි පරිදි දින මේ ආදී විවිධ හේතු මත පවතින සුද්ධම වුණාම ධර්මයක් සත්‍යයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි මම කියලා දෙයක් නෙවෙයි අභයන්නක දෙයක් නෙවෙයි වටිනාකමක් නැති දෙයක් නෙවෙයි අලුතෙන් හොයාගත්තු දෙයක් නෙවෙයි අලුතෙන් අත්දැකීමක් නෙවෙයි ස්වභාව වශයෙන්ම මේ සත්‍යයේ సంతානයේ තුල තිබිලා වැහිලා තිබුණ එකක් මතු කරගත් එකක්. නැත්තම් මේ අමුතේම හොයාගත්තනේ. දැන් මේ සත්‍යයේ නිසා අන්තිමේදී මේ ලෝකෙ ඔක්කොම දේවල් මෙතන ආ කිසිම ඇලීමක් බැඳීමක් නැහැ. අනුපාදා පරිනිබ්බානස්සාරය. මේ සියල්ලම සිතින් අතහැරලා තියෙන්නේ. දැන් මරණ යනකොට එයාට මරණය තරම් පුදුන් දැනන්නේ දුකේ කෙලවරක දකිනා මෙතනයි මේ විදිහට සිදුවන්නේ කියලා. එතකොට ඔහු මැරෙන්නේ මේ සියල්ලම සිටින් අත්හැරලා මිසලෝ සිටකින්. එතකොට මේ සිත මෙතනින් ගිලිහෙනවා. ගිලිහෙනකොට ඒකට අනුබද්ධ වූ සිතක් උපදින්නට තැනක් නැහැ, ඉඩක් නැහැ, අවකාශයක් නැහැ. එම නිසාම අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ වෙනවා. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ වෙනවා. ඒ පිළිවන්තෝ දුක්ඛස්ස ඒ කියන දෙකේ කෙලවර වෙනවා. මේ විදිහට එවැනි අවබෝධයක් වුණා මේ භවනා උසස් අධ්‍යක්ීමක් ලැබ ගැනීමකට මේ ආකාරයෙන් දකින්න පුළුවන් මේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීම දැකලා මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම සිදුවන්නේ කායික වශයෙන් කිසියම් කියන කරුණයි අපි ඉදිරිපත් කරන්නේ. ඒක මේ දක්වා කියපු කරුණ වල කිසිකාරාශය කියනවා. දැන් මෙයාට මේක නොතේරෙනවා වෙන්නත් පුළුවන්. දහසරයක් හරි 15සරයක් හරි කමන්නේ නැවත නැවත අහන්න නැවත නැවත දුම්බස දුම්බසා සමාගයේ මොනින් දකින්න දකින්න දකින්න වාරයක් වාරයක් පාසේ ඇති වුණ අවබෝධය තව තව ගැඹුරු වෙවි Tamanට මේක මම කියපු කාරණාව ඇත්තද බොද්ද කියලා පස්සුවට තේරෙනවා අපි කියපු කාරණාවල පිටසාරංශය මෙන්න මේකයි මේ අනාත්ම දර්ශනය මත කර ගැනීම සඳහා බොහෝ දෙනෙකුට අනාත්ම ලක්ෂණය ගැන පැහැදිලි අවබෝධයක් තිබුණත් මේ දැන් අද කියපු කරුණු ගැන පැහැදිලි අවබෝධයක් නැති නිසා අපි මේ ධර්ම දේශනා ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙන්නේ. ඒකකොට හැම වෙලාවෙම මම පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යම් කර වෙන දෙයක් මෙතන නැහැ කියන කරුණ පළමුවෙන් තේරුම් ගන්න ඕනේ. කුසලයක් කළත් අකුසලයක් කළත් හොඳක් කළත් නරකක් කළත් මොන නිකාම වේදෙන දා ගෙදර දොරේ වැඩ කටයුතු කළා. හැම වෙලාවෙම සිදුවන්නේ මේ පංචස්කන්ධ ධර්ම මේ හේතුන් ගන්න ඇති ඇති නැති නැති. ඉතින් ඕක ස්වභාව වශයෙන් සිදුවෙන දෙයක්. මේ ස්වභාවික ක්‍රියාදාමයේ ස්වභාවික ක්‍රියාදාමයක් වශයෙන් දැනගෙන ස්වභාවයේ ස්වභාවයටම පරිවර්තනය කරන බාහිර දෙන්නට නැතිකම නිසා ලෝක සත්‍යෝ ඒ මෝඩකමින් වැහිලා මෙතන සත්‍යෝ බුද්ධලිය ආත්මය මම මගේ ආදී වැරදි දෘෂ්ටි වලට බහලා කටයුතු කරනවා. ඒක නිසා පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් කර වෙන දෙයක් නැහැ කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න. භාවනා කියනවා ගත්තා භාවනා කරන කෙනෙක් නැහැ. සංස්කාර අරමුණු කරමින් සංස්කාර නැති නැති නැති නැති යන භාවනාවට ගන්න අරමුණු කියන්නේ තමන්ගේම පංචස්කන්ධ සංස්කාර ධර්ම ඒ හැර වෙන කිසිවක් අපිට නැහැ. සත්‍ය ඒකයි කවුරු කොයි විදිහට මේ බණ වෙන විදිහට විකුත් කරලා කිව්වා සත්‍ය ඒකයි සත්‍ය දැකපු දවසට ඇත්ත දැන් නැත්ද කියලා තේරෙන්නේ. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් මේ විදිහට හරියට දකිනකොට තමා ආශා කලේ බාහිර රූප වලට නෙවෙයි, ශබ්ද වලට නෙවෙයි, ගඳ සුවඳට නෙවෙයි, රසයට නෙවෙයි, බාහිර කයට දැනෙන ස්පර්ශ වලට නෙවෙයි, මනසින් අරමුණු කරන දේවල් වලට නෙවෙයි. සමාගීම පංචස්කන්ධ ලෝකයටයි ආශාකලේ ආශා කරන්නේ. මතුවට ආශා කරන්නේ එහෙමයි කියන කාරණාව තේරුම් ගන්න. ඒක පැහැදිලිවම Tamanට අවබෝධ වෙච්ච ඉන්ද්‍රියක් ගැන පමණයි මම හිතන්නේ මම කතා කළේ. අනිත් ඉන්ද්‍රියන්ට අනුබද්ධ කරලා ඒකට සම්බන්ධ කරලා ඒ කරුණු තවත් විස්තර වශයෙන් දකින්නට දැන් Tamanට තේරෙනවා Tamanගේ පංචස්කන්ධ ලෝකයටයි මේ අවස්ථාව කරන්නේ කියලා. එතකොට මේ ආශා කරන ධර්ම පංචස්කන්ධ ධර්මයන්ගේ ස්වභාවය මොකක්ද කියලා ඊළඟට තුන්වෙනි කාරණාව වශයෙන් බලන්නේ. මේවා කොහොම නාම ධර්ම. මෙතන රූපස්කන්ධයට ආශා කිරීම කියන එක ගැන රූපස්කන්ධය ගැන අපි කතා කළේ නෑ හේතුව රූපස්කන්ධයට ආශා කිරීමත් හිත තුළ කියන්න කොහොමද දෙයක් හිත තුළ ඒ ආශාව නැත්නම් හැම කිසිම ලෝක රූපයක් සමානීය හිත තුළ विद्यमान නැහැ. සද්ද නින්දකට ගියමින් එකට රූපයක් නෙමෙයි. රූපේ තියෙන යාගේ හිත තුළ රූපයක් නැහැ. සීල ඇති කරගමු වෙනුවට එයාගේ හිත තුළ රූපයක් නැහැ. රූපේ පැත්තකෝ ඉතිරි මල්මිණියක් වගේ පැත්තක. ඒක වෙනම දෙයක්. සිතින් අල්ලගෙන මේ මමයේ මමගේ ආසාවය, ක්‍රෝධය මොනවද මේ? කිසිම සංස්කාරයක් නැහැ. සිත නිරුද්ධ වෙනවා. එතකොට ඒ නිසා රූපස්කන්ධය මෙහි යමතක කලාවට කමන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතර. සායුක් වශයෙන් ওই කියන ආකාරයට නෙවෙයි ක්‍රියාත්මක වන්නේ විඥාන සංඥා වේදනා සංස්කාර. ඒ ආකාරයට සායුක් වශයෙන් ක්‍රියාත්මක වන්නේ මේක දකින්න ඒවා මොනවද සුදු වුණාම ධර්ම ඇති වෙනවා පැවැතෙනවා නැති වුණා නැති වුණාට පස්සේ කිසිම දෙයක් ගන්නට ඉතුරු නැහැ ශේෂමාත්‍යක්වත් ඉතුරු වෙන්නේ මේ ජීවිතේ පුරාමත් එහෙමයි පොහුගේ අතීත සංසාරේ පුරා සිදුවෙච්ච දේවලුත් එහෙමයි ඔක්කොම නිරුද්ධ වුණා නියුණා නැති වුණා ඔය හරයක් ප්‍රඥාශාලය කියලා ගානෙට කියන්නේ අනිත් එකේ මේ ඔක්කොම නිසරු වර හුලංග වැනි දේවල් කියන එක දකින්න. මේකට වෙන වචනයක් කියන්නට නැහැ. මේක නිසා ඒ සුළඟවන වචනේ අපි පාවිච්චි කරනවා. එතකොට එහෙම දකින්නකොට මේ මොනවද මේ අගයන්න තියෙන්නේ මොනතරම් මුලාවකට තමයි පත් වෙලා ඉතියද කියලා මේ මුලාව දකින්න මේ මුලාව පවා පොදු නාම ධර්මයක් කියලා දකින්න. දැන් මේක දකින්නේ ප්‍රඥාවෙන් කියලා දකිනවා. ඒ ප්‍රඥාවෙන් දකින ඒ අවිද්‍යාව දුරු කරන විද්‍යාව, ඒ ප්‍රඥා රසපවා නාම ධර්මයක් ඇති වෙලා නැති වෙලා යන සුළඟ වෙන කිසිම අගයන්නේ නැති බුදු නාම ධර්මයක් වුණා කියලා දකින්න. මේ ක්‍රියාදාමය මේ දක්වා ජීවිතේ පුරා සංසාරේ පුරා සිදුණා. මරණ මොහොත දක්වා මේ දක්වා ක්‍රියාදාමයම සිදු වෙනවා. සහස්න වුණාට මොන වුණත් එහෙම මරණයට පස්සෙත් ඔබ සිදුවෙනවා. මේක දකිනකොට Tamanට හරි විදිහටම මේවා තේරෙලා මේවා අනාත්මයි කියලා කිසිම අගයක් නැහැ කියලා සිතින් අතහැරියොත් සිත ශූන්‍යත්වයටපත් වෙන පුත්තජන භූමියේ සිටින කෙනෙකුට අසෛක්ෂය කියන්නේ ප්‍රෝමාංශකදාගාමී අනාගාමී කෙනෙකුට මාර්ගය ඒ පාරසිතට පිටපත් වෙනවා රහත් වූ කෙනෙකුට විමුක්ත සිත උදා වෙන්නටත් පුළුවන් ඵලසිත වෙනවා වෙන්නටත් පුළුවන්. ඔය විදිහටම ඉතින් වෙන ඵලෙයි. මේ කවරක් ඇති වුණත් ඒ සෑම එකක්ම බුද්ධ නාම ධර්මයක් ඇති නැති යන දෙයක්. කිසිම අඥාන දෙයක් නෑ. මොනම දෙයක්වත් නැති කිංචි ලෝකේ උපාදීති කිසිම දෙයක් අඥාන්නේ නානත්ත දික්කේ කිසිම දෙයක් අඥාන සුදුසු නානම් දික්කේ සබ්දේ තමයි දික්කේ නානන බිනිවේෂාය කියලා දක්වන්නේ. කිසිම දෙයක් අබිනිවේෂණය කරලා අල්ලන්නට එපා කියන එකයි කියන්නේ. නානත් සම්බ නිස්සග්ගා සත්‍යම් පස්සාවෙන් පාන්නන් කියලා බුදුහාම මේ ඔක්කොම දේවල් අපත්තට විශ්කන්නට නුවණක් ගමන් බෑ කියලා කියන්නේ. එතකොට මේ විදිහට මේ හරියට තේරලා ඔක්කොම අදහැරලා නිවනට පිටපත් වෙනත් ඒකත් නාම ධර්මයක් ඇති වෙනවා පවතිලා නැති වෙනවා පස්සේ කල සමතේ ඉන්න කන්නුවන් තියෙනවා ඊට පස්සේ කල සමතේ නැති පස්සේ නිවන රසක් නෑ. එතන මේ කියලා ඒක වෙලාවකට පස්සේ නැතිලා. ඒක ඒකයි ඒකත් ධ්‍යාන සිතක් නක් නෙමෙයි. කිසිම ධ්‍යානයක් දෙන්නේ. මේ සත්‍යයේ නිෂ්පන්දි හරියට දකිනකොට ඒකත් අනාත්මයි ඒකත් කිසි පොදු නාම ධර්මයක් කියලා දකින්නට පුළුවන්. මේදී කෙනෙකුට පළමුවෙන් නිවනට උනස් පිටපත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිවන තව දෙයක් කියන්නත් පුළුවන්. පොට්ටජන භූමියේ සිටින කෙනෙක් මරණ මොහොතේ මේ தත්යේ ක්‍රියාත්මක වුණොත් සිදුවන ක්‍රියාදාමය මොකක්ද? රහත් වූ කෙනෙක් මේ தත්ත්වයේ ක්‍රියාත්මක කළොත් එහෙම සිදුවන ක්‍රියාදාම මොකක්ද? අර පුත්තඥ භූමියේ සිටින කෙනාටම දාන්න පුළුවන් සෝවාන් සකදාගාමී අනාගාමී කියන සාක්ෂ්‍ය පුද්ගලයෝ තුන් දෙනා. එතකොට ඉන්දී සම්මන්ඩම තේරීම අවිද්‍යාව තුළින් මේ විදිහට සංස්කාර ඇතිවෙනවා සංස්කාර තුළින් මේ විදිහට විඥානය පහළ වෙනවා කියන කාරණාව. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ තමන්ගේ අවබෝධය කියන එක වෙනම දෙයක්. බුදුහාමුදුරුවෝ කියපු එක වෙනම දෙයක්. අපි දකින්නේ අපේ ප්‍රඥාවෙන් ඒකයි. බුදුහාමුදුරුවෝ දැක්කේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාව. අපි පච්චස්ස මේතබ්බෝ විඤ්ඤෝනේ තමන්ගේ ප්‍රඥාවේ මට්ටමට සමානශීම දකින්නට ඕන. එහෙමයි මේ ධර්මයේ සාර්ථකත්වය රඳා පවතින්නේ. එතකොටයි මේ ධර්මයේ සාන්දිටික වෙන්නේ. මේ දීපිය අත්දකින්න පුළුවන්. එතකොට මේ විදිහට දකිනකොට අපිට මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරු අවස්ථාව අවබෝධ කරගන්න පුළුවන්. නැත්නම් රහස්‍යෝ කෙනෙකුට නම් අනුපාදිශේෂ නිර්වාණ ධාතු සිදුවන්නේ මෙහෙමයි කියලා දැකින්න පුළුවන් දුකේ කෙලවර සිදුවන්නේ මෙහෙමයි කියලා දැකින්න පුළුවන්. එතෙන්දී අපි පැහැදිලිවම දකිනවා දුක්ඛ සමුදය සත්‍ය මේ විදිහටයි ක්‍රියාත්මක වන්නේ මේ විදිහටයි නිරුද්ධ වන්නේ. අර විදිහට ඔක්කොම දේවල් මේ චිත්ත සංස්කාර ධර්ම පුලන් වෙන දේවල් කිසිම ආගයන් දෙයක් නැහැ කියලා විශ්කරණයට උපාදාන සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න පුළුවන්. කිසිම දෙයක් නැතුව උපාදානය නිරුද්ධ කරගන්න නිරුද්ධ කරන්න පුළුවන්. ඒ විදිහට හරියට එක එක භාවනා දියුණු පුද්ගලයාට අනුව ඒ අවබෝධය වෙනස් වෙන ඒ විදිහට කටයුතු කරා මේකෙන් අත්දැකීමක් ලබන්න පුළුවන් වෙන්නේ අඩුම වශයෙන් මෙතන ඉන්න එක්කෙනෙකුට හරිය මේක අත්දකින්න පුළුවන් වෙන බව මා දන්නවා. ඉහළම පාඩමට වුණා පහළ මට්ටම වලට හරිය අත්දකින්න පුළුවන් වෙයි. එහෙම වුණොත් ඒක තේරෙන්නේ අපි මොනවද මේ කීයේ ගැඹුරුයි ගැඹුරුයි කියලා මේක මොන ගැඹුරක්ද කියලා තේරෙන්නේ කියලා දැන් හිතේ. නමුත් එදාට තේරෙන්නේ. හොඳයි. ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇයටත් මේ සියලුම උපාදාන යොද්ද කළා මේ සංසාර දුකින් මිදලා සසර දුක කෙලවර කිරීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් අප මේ දේශනාව දැන් නිම කරන්නේ. දෙවියන්ට දෙක ප්‍රතිපදින දෙමු ආකාශත්හාති කියන පාඩේ තියෙන ආකාශත්හාති මොමකා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං නමෝදිතා කියන ලක්ෂණ සාසනං ආකාශත්හාති මොමකා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං නමෝදිතා කියන ලක්ෂණ දේශනං ආකාශත්හාති මොමකා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං නමෝදිතා කියන ලක්ෂණ තුමන් කරන්ති ප්‍රාර්ථනා කරන්නේ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යා වහන්තු සබ්බ දුක්ඛා සමිච්ඡතු මේ කල ශීලෝම කුසල සත්‍යමේ සත්‍ය කාන්තේ මෙන්න නිසල ශීලක වාසනාව ලැබේවා අභිවාදන සීවිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිමිත තෝ නිබ්බාන සම්පatti විනාති සමිඤ්ඤතු සපත්තේ වාන